ඒකට ඒ පුද්ගලයාට ගහන්න බයින්ද යන නරකයි. මොකද ඒක වෙන්න සෑහෙන කර්ම රෝග ගත කරන්න වෙනවා. තමන්ගේ චර්යා ලක්ෂණ වෙනස් කරන්න වෙනවා. පෞරුෂත් පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් ඇබ්බැහි වෙනස් වෙන්න ඕන. වෙනස් වෙවි වෙවි තමයි ධර්ම බොජ්ජංග මට්ටමට එන්නේ.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 මෙන්න මේවැනි විශ්වසනීය බවක් නැති උනාට ඒක නැවත නැවත පහළ වීම ධර්ම නියාමයක් බව දැනගෙන අත නෑර. ඒක දිගට කරන මිනිස්යාට වඳින්න වටිනවා. ඒ මනුස්සයට විතරයි නිවන හම්බ වෙන්නේ. එහෙම නැතුව මේ මේ කෑලි කෑලි එකතු කරලා අල්මාරිය දා ලොක් කරගෙන ඉඳලා ඔක්කොම පූර්තු කරන කතාවක් මේකේ නැහැ.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 ඉතින් කොහොමද අහගෙන ඉන්නේ කනා මේ කොතනද තියෙන්නේ කියලා දැනගන්න. ඒකත් ඒකත් ඒකත් අනුමාන ක්‍රමයට ගන්න. එනිසා යෝගාවචරයගේ සහයෝගය නොලැබුණොත් ඒක නිකන් ග්‍රීක භාෂාවෙන් කතා කරා වගේ. මම අවුරුදු එකහමාරක් දෙකක් බුරුමේ කමටහන් සුද්ධ කරනට අහගෙන හිටියා. ඒ මොඩක මමත් කරා කෙරුවට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා ළඟට වෙලා ඉඳගෙන අහගෙන හිටපන් මේ දඬුවමට මට කරේ මම කමටහන සුද්ධ කරන්න කියන්න දන්නේ නැති නිසා අහගෙන ඉන්නකොට තේරෙනවා රට රාජ්‍ය වලින් එන හරි උගත්තු ඇතැම් 25000 20000 ගෙවාගෙන ඉන්නේ. ඇවිල්ලා සයඩෝ ඉතින් අහගෙන ඉන්නවා මේ කමඨාන් සුද්ධ කරනකොට. මෙහෙම අයියේ ආපු ප්ලේන් එකේදී හරියට එයාපොකට්ස් වුණා ස්වාමීන් වහන්සේ. එහාට මට හෙල්ලුණා ස්වාමීන් වහන්සේ. මට නිින්ද ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් පටන් ගන්නවා වල්පල්ල හැදී. ඉතින් සයිඩෝ කියනවා ඔබ භාවනා කරනකොට ලැබෙන්නේ කියපන් කියලා.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 එහෙම නැත්නම් සති දෙකයි. වැඩිම අවුරුදු 7යි. කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒකයි මේ සමතේ භාවනස මේ විපස්සනාවේ වෙනස. විපස්සනා යෝගාවචරයා හරියට ඒකට කියන්නේ අපදානේන සම්පායිති කියනවා. තමන් අත්දකින්න දේ සපේලා උත්තර දෙන්න පුළුවන්. ඒක තේරෙන්නේ ප්‍රශ්නයක් අහනකොට කරන කතාවෙන් තමයි.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 එක්කෝ හිතනවා මේක මගේ වෙන මොන හරි අඩුපාඩුවක් නිසා සතිය ඉහළ පහළ යනවායි කියලා. එතන ඊ වැටෙහිච්ච විදිහ නෙවෙයි අද වැටුනේ. මේක සතිය හරියටම කොටුවක් අතුරු මෙන්න මේ විදිහට තියෙන්න ඕන කියලා නිත්‍ය සංඥාවේ ඉහිල කරගෙන ඉන්නේ. මේක විශේෂයෙන්ම වෙනවා පොතපත කියවන අයට.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 මේ ජීවිතත් එක්ක දෙල්ලම් කරන්නේ ඇයි ඒ දන්නේ නැත්තම් නිකන් ඉන්නේ නැත්තේ කියලා පොඩ්ඩ වැරදිච්ච ගමන් ඒ කර්මස්ථානාචාර්යවරුන්ට හෝ කල්යාණ මිත්‍රයින්ද නිර්දය විදියට බනිනවා. ඒකට කරන්න දෙයක්වත් නැහැ. මේ ශාසනය ඇවිල්ලා තියෙනම 2600 ඔන්නෝයි ක්‍රමයට. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ. මේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ නම් වතුර වැටිච්ච එක නහයට නහය වතුරෙන් උඩට උස්සගත්තා වගේ ඩිංගිත්තක් හුස්ම ගන්න ගතියක් එනවා. ඊට පස්සේ එයාට ඒ බොජ්ජංග සාධනය කරගන්න අතුවිති වීදි වැඩෙන්න ඒක ඉලන්දාරි කරගන්න ක්‍රමසාවේදි තේරෙන පටන් ගන්නවා. දැන් නේ දන්නේ මේ මොකද්ද මේ වඩන්නේ කියලා. ඊට පස්සේ යාට අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා මෙතෙන්ද යන්න ඕන කියලා දන්නවනම් ඊට පස්සේ ක්‍රමසහවිදි 1000ක් හම්බ වෙනවා. ඒක නොදන්න තාක්කල් මෙයා අන්ධකාරය අත ගන්න කෙනෙක් වගේ. කැලේ ඇවිදින අන්ධ එළියෙක් වගේ යන්න යන තැන හැප්පෙනවා. කොහෙට යන්න ඕනද දන්නෙත් නැහැ, මොනවා කියන්න ඕනද දන්නෙත් නැහැ, පරියන් කියනකොට මොකට බලන්න ඕනද දන්නෙත් නැහැ, තක්මන් කරනකොට මොකද්ද බලන්න ඕනද දන්නෙත් නැහැ. ඒක නිසා ඒ කාලේ නැවත උපන් කාලයක්. අපේ සියලු ශිල්ප බහින වැටෙනවා. මේ ශිල්පෙට ගියාට පස්සේ අපි සම්පූර්ණ අලුත් වෙන්න ඕන. ඒ නිසා මේ මේ යෝගාවචරයම තමයි අපේක්ෂකයා සම්පූර්ණ නිහතමානී සම්පූර්ණ නවකයක් වශයෙන් කටයුතු කරනවා නම් ඒ උපස්ථාන කරන කෙනාට කල්යාණ මිත්‍යාට ලේසි.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 ඒකෝට සමහරට අම්මට අපරත් හලකනවා. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය විදිහට ජීවන රටාව සකස් කරගන්නවා. අනේ හම්බ කරන වයසට එනකොට ඒ ජීවිතේ කොච්චරක් කාලයක් ගත වෙලාද තියෙන්නේ අන්න ඒ වගේ බොජ්ජංග මට්ටමට එන්න ඉස්සෙල්ලා ජීවිතේ එක පැත්තකින් බලනකොට හරිම සුන්දරයි අසුචි අතක ගායින පොඩි දරුවෙක් වගේ රත්තරන් දන්නෙත් නෑ අසුචි දන්නෙත් නෑ අරක පොඩි කර කර මිරික මිරික ඉන්නවා දකින්නකොට තේරෙන පටන් අර ගන්න තියෙනවා මොන ශිල්පයක් මොන භෞතික ඥානයක් මොන ලෝකීය ඥානයක් තිබුණත් මේ ශිල්පේ අත දරුවෙක් වගේ මේ ශිල්පෙට හොඳ අතදරුවෙක් වගේ.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 සරුවචනා. ඊට පස්සේ මීමන්සා 이르දිපාද වශයෙන් විමසුන්නෝ නැති කෙනා තමන්ගේ පාර සකස් කර ගන්න හැටි. ඒක 이르දිපාදයක් කර ගන්න හැටි. ඊට පස්සේ ධම්ම විචය සම්බොජ්ජංගයේ වශයෙන් මේක දියුණු කරගන්න හැටි කියලා මේ විමසු නුවණ නැත්නම් විචාර බුද්ධිය තුන් හතර සැරයක් හැවහලනවා.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 විරිය නව જાතියක් තියෙනවා. ඒකම සරුවච්චන් වහන්සේ පවා මෙච්චර විසිතුරු විග්‍රහ කරන්නේ නැතුව ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය වශයෙන් යෝගාවචරයාගේ සතිය මට්ටමකට එනකොට ඒ ඒ මට්ටම් වලදී එයාට වීරිය නැත්නම් වීරත්වය විපරිණාමයකටපත් වෙනවා. මුලින් මුලින් ගොඩාක් ශක්තිය අවශ්‍යයි.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 ඉතින් මේ බව දන්නේ නැතුව වීර්යය කියලා කියන්නේ මේකයි කියලා ආරම්භ ධාතු වීර්ය පිළිබඳව අපි අර්ථකථනයක් දෙනකොට ඒක නික්කම ධාතු වීර්යට එච්චරම ගැලපෙන්නේ නැහැ. පරක්කම ධාතු වීර්යට ගැලපෙන්නේ නැහැ. නික්කම ධාතු වීර්යයෙන් එක්කන වීර්ය අර්ථකථනය දෙන එක ආරම්භ ධාතු එක්කන hina වෙන්න පටන් ගන්නවා.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 බුලත් එක කවන මිනිස්සයා හපනකොටම හරිම පැංගිරි. හපහප යනකොට කිරි රහ වෙනවා. අන්නේ විපරිණාමය දන්නේ නැති කෙනා පටන් ගන්නකොටම ලහ ගන්නකොටම මට අයියෝ වගේ ලොකු ප්‍රීතියක් බලාපොරොත්තු වෙනවා. අල්ලපු ගෙදර එක්ක නායක මට හම්බ වෙයි කියලා. ඉතින් හම්බ වෙන්නේ නැති වෙච්චාම වෙන ගුරුවරෙක් ආගෙන වෙන කමටහනකට යනවා.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 ඊට පස්සේ යාරයා කිව්වලු මම නෑ මම මේ ලෝක සාමය ගැන කතා කරන්නේ. සීළු දිනාටම ආර්ථික සංසිද්ධියක් ඇති කරන්නයි මම මේ කල්පනා කරන්නේ. නිසා අපි තාම උස්පුලුල් පරමාර්ථක තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඩොයිචින් කාබන් නිකන් හිටියලු. ඊට පස්සේ ආරයක් කියනවලු ඒක හොඳයි කියලා.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 තමනුත් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සංඥා විපල්ලාසයක් ආවනම් එයා බොහෝ විට සාස්ත්‍රුණ වංශනමක් විදිහට පෙනී හිටිනවා. හරි ආසයි ගිහිල්ලා පෙන්නඳ මොකද හුඟ දෙනෙක් හොයා විදින කට්ටියනේ. ඒ ඔක්කොටම මේක කියාපාන. ඉතින් ඒක භයානක මානසික අසහනයක්. ඒ මානසික අසහනේ තියෙන කෙනාට අනුගාමික වුණාට පස්සේ ඒ මම බුරුමේ ඉන්න කාලේ මේ මහත්ෙක් කියලා තියෙනවා. තමන් අර රැටල් ස්නේක් කියලා වසම විෂ සර්පෙක් එක්ක කාමරේ බුදිය ගන්නවා වගේ තමයි කියන්නේ. ඒ මිනිස්සයා කරන හරියක් කරන්නම ගරින වැඩ එයත් නොම ගරිලා හැබැයි පෙනුමෙන් පෙන්වන්න හදනවා මම බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා පෙන්නනවා. ඒකේ මොඩක් මොඩකම තියෙන්නේ අනුගාමිකයන් අතේ. ඉතින් සරුවචනන්සේ මේ තේරම ඊ타මත්ම පැහැදිලිව ඊ타ම ඍජුව නැත්නම් ඊ타ම තාර්කිකව පෙන්වලා දීලා තියෙනවා. මේ පාරක් යනකොට Taman හොයන්නෙක් වශයෙන් කොහොමද දැනගන්නේ මේ අනිත් කෙනා උගන්වන්නේ මට හිතසුව සලසන දෙයක්ද නැද්ද කියලා. ඒ ආජීවක සූත්‍රයේදී මේ කාරණාව කරන්නේ බුරු පන්සිංශය සුද්ධ කරලා පෙන්නනවා. Taman සොයන්නෙක් වශයෙන් ඔය කෝරිත උපතිසලා පොඩි කාලේ හොයන්නම් වශයෙන් පාට බැසනේ. ඉතින් ඊට පස්සේ ඔයනෝනේ කවුද ඇත්ත කියන්නේ කියලා. අන්න එහෙම බලනකොට ਸਰවචනාංශේ දෙනවා උපමාන තුනක් මං යන පාර හරියද මගේ ගුරුන් වහන්සේ නොමග යවන කෙනෙක්ද නැද්ද නැත්නම් මම අල්ලලා තියෙන වැරක වැරදි පෙරක දොරුවේද නැද්ද කියලා දැනගන්න.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 ඒ නිසා බොජ්ජංග මට්ටමේදී නැත්තම් පස්සද්ධිය බොජ්ජංග මට්ටමට යනකොට ඒ කිනාට තේරෙන මේ භාවනාව තන්නේ ක්‍රම හිතේ වැඩක් නෙවෙයි. භාවනා කරනකොට කයට තේරෙනවා ඒක. කයට තේරෙනවා Tamanට කායික සුඛී සූපත් භාවයක්. එහෙ නැත්තම් ලද මේ ආත්මය සුවසේ පරිහරණය කරන්න ඕනේ කියලා.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 මාරය ඇවිල්ලා සෝමා භික්ෂුණිය කතා. එතකොට සෝමා භික්ෂුණිය කියනවා ධර්මයේ තේරුම් ගත්තට පස්සේ කොහොද යක්ෂයෝ ගෑනු පිරිමකමක් යම් කිසි කෙනෙක් ඥාන කරේ පිළිමකමක් හිතනවා නම් ඒකට ගිහිල්ලා කියපන්. ඒ කෙනාට කියපන් මට එහෙම දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඥාන පිළිමකම් ඔක්කොම තියෙන්නේ ඔය බොජ්ජංග මට්ටමට හිත එනකන් තමයි.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 ඒකෝර කියන බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ යාට විශ්වාසය එන්නේ. එතෙන්ට යනකම් සීලිය අවශ්‍යයි. සද්ධාව අවශ්‍යයි. සතිය අවශ්‍යයි. දේශනාව හමාර කරමින් මම කියන්න කැමතියි. බොජ්ජංග ආවට පස්සේ සද්ධාවෙන් ඇති වැඩක් නෑ. බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඔය කියන සීලේ මල පාතයක්. බොජ්ජංග මට්ටමට ආවට පස්සේ සතියත් කුණු කුරේට දාන්න පුළුවන්.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 අන්නේ මේ ටික ලැබුණට පස්සේ නම් අඳුර පාන්න පුළුවන්. අතීතයට යන ගමන හරි දුෂ්කර නිසායි මේ උපවාන ස්වාමීන් වහන්සේ බනවලා සාරිපුත්‍ර ස්වාමීන් මේ දවස් මේ ආධ්‍යාත්මික ගමනේ කොතන කරද අපි උපවාන ඒ කරන මිනිස්යාට සෝවාන් වෙන්න ඉස්සරලා මේ විශ්වාසය පහළ වෙනවද?